උතුම් වූ වෙසක් සමයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සංවිධානය කළ වෙසක් ධර්ම සාකච්ඡා මාලාවේ අවසන් ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්නයි අපේ සදහවත් අසන්නම් සැලී පැහැදී සිටින්නේ. අද අපි මාතෘකාව හැටියට තෝරාගත්තේ සමිත භාවනාවේ ලෞකික ස්වභාවය සහ විදර්ශනා භාවනාවේ ලෝකෝත්තර ස්වභාවය. මේ භාවනාව කියන කාරණේ අතිශය වැදගත් දෙයක්. සංසාරේ ගමන් කරන සියලු සත්ත්වයින් මේ භාවනාවෙන් තොරව ඒ අරමුණ උතුම් වූ අරමුණ සාක්ෂාත් කරගන්නට බෑ. එහෙමනම් නිවන් අපේක්ෂා කරන කුච්චලයා අනිවාර්ය අංගයක් හැටියට භාවනා කටයුතු වල නිරත විය යුතුයි. මේ සාකච්ඡාවට අද වැඩම කර සිටිනවා දන්මෝවිට අමරාවති සෙන්සුනේ ගරුවන් ශාසක පූජනීය කුරුණෑගල කැලණියේ අජිත ස්වාමීන් වහන්සේ සමග දෙකටන හැලුම් මහල බවුන්සෙත් මානසික සුවසෙවන වාසී පූජනීය ඔක්කම් පිටියේ සාර්ද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා ඊටාම ගෞරවයෙන් මේ අවස්ථාව පිළිගන්නවා අපි ස්වාමීන් වහන්සේ මේ භවනාව කියන වචනේ ගත්තහම ඒ වචනේ ඇසෙනකොටම අපට පුදුම සැනසීමක් දැනෙනවා. පුදුමාකාර මානසික සහනයක් දැනෙනවා. එහෙමනම් මේ භාවනාව කියන එක ඊටාම උතුම් දෙයක්. අපි දන්නවා මේ භාවනාව ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකක් වශයෙන් සලකනවා. එකක් තමයි සමත භාවනාව. එමත් චිත්ත භාවනාව. අනිත් එක විදර්ශනා භාවනාව. එමත් ප්‍රඥා භාවනාව. අපි කැමති මුලින්ම අජිත ස්වාමින් වහන්සේගෙන් දැනගන්නට මේ භාවනාව සඳහා යොමු වෙනවා කියන එක අතිශය දුර්ලභ කාර්යයක්. එහෙනම් ඒ භාවනාව කියන එක සාක්ෂාත් කරගන්නට කොයි වගේ සූදානමක් ඊට යොමු වෙන යෝගියා තුල ඇති වෙන්න ඕන. පළමෙන්ම පින්වත් ඔබතුමා ඇතුළු ගුවන්විදුලි සමග මේ මොහොතේදී ඒකාත්මිකයේ සිටින හැමදෙනාටම තුනුරුවන් සතු අනන්ත මහා ගුණ බලෙන් සිළු සැනසෙල්ල වේවා කියලා ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා කරනවා. භාවනාවට සම්බන්ධ වෙන භාවනා යෝගියා විසින් බුදු දේශනට අනුව නම් මුලින්ම යා තුළ සුදුසුකමක් තියෙනට ඕනේ ඒ තමයි උතුම් සිල්වත් බව. උන්වහන්සේ පරිනිබ්බාන සූත්‍රයේ නිතර නිතර දේශනා කරනවා සීල පරිභාවිතෝ සමාධි මහප්පලෝ හෝති මහනිසංසා. සීලෙන් වඩන ලද සමාධිය තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා. සිල්වත් බව තිබ්බේ නැත්නම් හිතේ විපිලිසර බව ඇති වෙනවා. හිත විසිරෙන්න ගන්නවා. තමාව තමා විසින්ම තමාව හෙලා දකිනවා. තමාගේ හිතෙන්ම තමන්ව වැරදිකාරයෙක් බවට පත් කරනවා. තමන්ගේ හෘද සාක්ෂියෙන් තමන්ට චෝදනා කරනවා. සීලයක පිහිටා භාවනාවක් ආරම්භ කරන භාවනා යෝගියාට ඒ සිල්වත් බව නිසාම හිතේ ලොකු සංසිඳීමක් ඇති වෙනවා. ඒ සංසිඳීම තුල පුළුවන් ඔහුට චිත්ත සමතයක් දියුණු කරගන්නට. එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ දැන් අපි දන්නවා දාන සීල භාවනා. يعني පියවරෙන් පියවරට ගමන් කරන්න ඕනේ කියන කාර්යයෙන් තමයි දැක්කෙනවා. දැන් සීලේ සමගම දානය අපි දකින හැටියට ඉතාම වැදගත් කාරණයක්. දැන් අද යුගයේ අද කාලේ අපි දකිනවා බොහෝ වෙලාවට භික්ෂුන් වහන්සේලාට වඩා ගිහියන් විශාල පිරිසක් මේ භාවනා කටයුතු නිරතලා ඉන්නවා. භික්ෂුන් වහන්සේලා ගුරු උපදෙස් දෙනවා. එතකොට ගිහියා ගිහිගේ ඉන්නවා කියන්නේ නිරන්තරයෙන්ම මේ තෘෂ්ණාව කියන ප්‍රශ්නයත් එක්ක ගැටලුවත් එක්ක ඉන්නවා. ඒ කියන්නේ Tamange වස්තුව තියනවා, දේපොළ තියනවා මේ මේවා අතහැරලා තමයි එන්නට ඕනේ. එතකොට ඒ ගිහියට මේ කාරණේදී දානේ කොයිතරම් වැදගත්කමක් වෙනවද අපේ සාර්ථ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි පින්න ස්වාමීන් වහන්සේගෙන් අවසරයි දානීය කියන කාරණාව ගත්තාම දීයතිති දානෝ දීමේ චේතනාව තමයි දානීය හැටියට ධාමේ විස්තර කරන්නේ දීම කියලා දාන එතකොට අපේ මේ පංචේන්ද්‍රයන්ට අරමුණු වෙන දේවල්නේ අපේ මගේ කියලා අපි ගන්නවා ඒකට ආමිෂ දාන කියලා අපි හඳුන්වනවා ආමිෂ කියන්නේ ඉන්ද්‍රයන්ට අරමුණු වෙන දේ. දානීය කියන්නේ දීම. එතකොට ඒවා කරේ ඇත්තේ තෘෂ්ණාව අත්තර කරුණාව ඒ වගේම පරිත්‍යාග සීලී චේතනා ඇති කරගෙන අන් අයගේ යහපත පිණිසත් තමන්ගේ සිත පිරිසිදු කර ගැනීම පිණිසත් පරිත්‍යාග කරනවා නම් එතන දානීය කියන එක සිද්ධ වෙනවා. දානය තුළින් සිද්ධ වෙන්නේ ප්‍රධාන වශයෙන්ම අපේ හිතේ තියෙන අවිද්‍යාව කියන ස්වභාවය ආශාව කියන ස්වභාවය දැඩි තෘෂ්ණාව ඔව් ඒක දුරු කරගන්නට දානය කියන එක ඉවහල් වෙනවා පරිත්‍යාග සීලේ සිතක් නැති කෙනෙකුට සීලාදී ගුණ නුවණක් දිනු කරගන්න බොහොම අමාරුයි දාණයෙන් අපිට සාමාන්‍යයෙන් යම් අත්හැරීමක් සිද්ධ වෙනවා දානීය තුල ගත්තත් අත්හැරීමක් තමයි කතා කරන්නේ. සීලය තුල ගත්තත් අත්හැරීමක්නේ කතා කරන්නේ. වේරමණී සික්ඛාපදං සමාදියාමිනේ වෙන්නේ වෙන්නේම. ඒකට භාවනාව තුලත් තියෙන්නේ අත්හැරීමක්ම තමයි. ඒ අත්හරින්නේ කුමද්ද විනීය ලෝකේ අවිද්‍යාව දෝමනස්සන් කියලා සතිපට්ඨානයේ දුක් ගන්නනවා. කොට ඇලීම් ගැටීම් දෙකනේ. එහෙනම් එතනත් තණ්හාව රාගයේ දේශේ ආදී මේ කෙලෙස් දේ. එතකොට දානය කියනක අපේ අවබෝධයෙන් කරන්න ඕන. භගතුන් වහන්සේ දේශනා කළේ මේ දානය කියන එක මේ චිත්ත අලංකාරයේ පිණිසත් සමත විපස්සනාවට අනුග්‍රහය පිණිසත් තමයි දානය පරිත්‍යාගය පුරුදු කරන්න ඕන. එහෙම සමතේට විපස්සනාවට අනුග්‍රහ පිණිස පූජා කරන දෙන දානය තමයි මහත්ඵල වෙන්නේ ඒක නිවනට උපකාරක වන්නේ. ඔන්න අපේ අජිත ස්වාමීන් වහන්සේ එතකොට මේ කාරණයෙන් සඳහන් වෙනවා නේද? භාවනාවට එළඹෙන පුච්චලයා භාවනා යෝගියා ඥාන සංප්‍රයුක්තව මේ කටයුතු කරන්න ඕන කියන කාරණය. ඔව්. ඇත්තටම දෙනවල් මහත්තයා අනිවාර්යයෙන්ම ඒක එහෙම අපේ ස්වාමීන් වහන්සේ මතක කරපු ආකාරයට භෞතික වශයෙන් යමක් ආමිසමය අත්හැරීම දාණය. අපේ ස්වාමීන් වහන්සේ දේශනාවේ සඳහන් වෙනවා සීලය ගැන මේ අබේදාන පහක් තියෙනවා ලෝකේ. සතුන් මැරීමෙන් වැළකීම අබේදානය කියලා අපි බොහෝ දෙනෙක් දන්නවා. ඒකම සොරකමෙන් වැළකීමත් අබේදානය. ඒ සොරකම නිසා ලෝකෙට බය උපදිනවා. යම් කෙනෙක් සොරකමෙන් අත්විඳලා ඉන්නවා නම් එයා ලෝකෙට අබේදානය දෙන කෙනෙක්. ඒ වගේම විවාහක කෙනෙක් වේවා, අවිවාහක දුවෙක් පුතෙක් වේවා, තමගේ සහායකයා තව කෙනෙක් එක්ක කටයුතු කරනවට කැමති වෙන්නේ නැහැ. එතකොට කාම මිත්‍යාචාරින් වැළකීමත් અભේදානයක්. එහෙනම් කාම මිත්‍යාචාරයේ යෙදීම බය වෙන්න හේතුවක්. ඒකෙන් බොරු කියනවට කවුරුත් කැමති නැහැ. බොරුවෙන් රවට්ටනවට. ඒතකොට ඒක මෙයා බොරු කියලා රවට්ටයිද? අපිව අනාථ කරයිද? ඒතර බයක් ඇති වෙනවනේ. එතකොට යම් කෙනෙක් බොරු කියමින් වැළකීලා ඉන්නවා නම් ඒක සමාජයට කරන અભේදානයක්. අනේ මේ බුදු නුවණ මේ දානය කියන බිය නොදේන ඔව් බිය නොදී. ඒ වගේම මේ මද්දසාර පාවිච්චිය නිසා කොච්චර අරුබුද හට ගන්නවද නේ? ඔක සමාජයේ දැන් ධර්ම කතාවල වුණත් නිතර නිතර කතා වෙන දෙයක් මද්දසාර පාවිච්චිය. යම් කෙනෙක් මද්දසාර භාවිතා නොකරයිද එයා සමේ සමාජයට අවේදානීය දෙන කෙනෙක් බවට පත් වෙනවා. පැහැදිලිව. ඔව්. ඒ අවේදානීය දීමම සමාජයට හිතසුව පිණිසත් පවතිනවා. තමාගේ සිතේ එකඟ බව පිණිසත් ඒක ප්‍රබල කුසලයක් බවට සකස් වෙනවා. දැන් මෙතන ස්වාමීන් වහන්සේ එතකොට පැහැදිලිවම පේනවා දැන් උන්වහන්සේ සඳහන් කළා මේ පංචශීල ප්‍රතිපත්තිය අබේදානමේ පුණ්‍ය කර්මයක් කියලා. එතකොට අකුසලයන් අත්හැරීම මෙතන අබේදානයක් වෙනවා. අබේදානයක් වෙනවා අනිවාර්යයෙන්. එහෙමයි. එතකොට මේ අබේදානය කියන කාරණේ අතිශය වැදගත් වෙනවා. එතකොට දානයේ වගේම සීලය උතුම් කියන කාරණේ නේද පැහැදිලි වෙන්නේ? අනිවාර්යයෙන්. ඔව්. එතකොට දානය ශීලය මේ දෙකම පෙරටුව තමයි භාවනා යෝග්‍යව ගමන් කරන්න ඕනේ අනිවාර්යෙන්. එහෙමයි. ඒකෙදි මේ තෙනුව මහත්මයා මට යමක් සඳහන් කරන්නට ඕනේ වර්තමානයේ තුල ධර්මයක් සමගම විවිධ අධර්ම කරුණුත් මතුවලා ඉස්මතු වෙලා තියෙනවා. දැන් සමහරු කියනවා අපිට පින් ඕනේ අපිට දාන දෙන්න ඕනේ අපි වාඩි වුණාට පස්සේ අපේ හිත අපිට එකඟ කරගන්න පුළුවන් නම් අපි හැමෝම අපිට ඒක ඒකම තමයි නිවන් මඟ. නිවන් මඟ. තව කෙනෙක් සමහර කියනවා ගුරුවරයෙක් උපදෙස් ඕනෙත් නැහැ. 아무තින් <laughs> භාවනා මධ්‍යස්ථානයකට යන්න ඕනෙත් නැහැ. තමන් වාඩි වෙලා තමන්ට හිතුනොත් මේකයි කියලා වෙලා හිත එකඟ වුණොත් ඒකෙන් එයාට අවබෝධ කරගන්න පුළුවන්. අපේ ශාන්තියන් උතන දැන් භාවනා යෝගියා හිත පුහුණු කරන්න ඕනේ නේද? අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම කරන්න ඕනේ. ගුරුවරයෙක් ඉන්න ඕනේ භාවනා කරන්න කෙනෙකුට. දැන් ඔබ වහන්සේ මේ මහත භාගයේ සිවුරක් දාගෙන එක පාට මේ භාවනාව පිළිබඳව මේ ශ්‍රාවකීන්ට කියලා දීමේ ගැටලුවකට මුහුණ පානවා නේද? අනිවාර්යයෙන්. එතකොට ඒක නිකන් විහිළුවක් බවට පත් වෙනවා. විහිළුවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ කාලාන්තරයක් පුහුණු කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම හිත කියන එක මහත්ය වඩනවා කියන එක දිගින් දිගටම කරන්න දෙපෙයි. එහෙමයි. භාවිතා බහුලී කතාවනේ. එහෙමයි. හොඳයි එතකොට දැන් මේ කාරණාවලින් අපි දකිනවා දානයක් සීලයත් අතිශය වැදගත් වෙනවා. ඒ කාරණාවල නිරත වීමෙන් තමයි අර කර්මයේ කර්මඵලයේ පිළිබඳව අවබෝධය. ඒ කියන්නේ ඥානය වර්ධනය කරන්න මේවා හේතු වෙනවා. හේතු අනිවාර්යයෙන්ම හේතු වෙනවා. හේතු වෙනවා. ඒ වගේම හේතුඵල දහම් පිළිබඳව දැනගන්න, ඒ වගේම ධර්මාර්ථයන් පිළිබඳව වැඩියෙන් සිහි කරන්න මේ කාරණා හේතු වෙනවා. එතකොට දැන් මෙහිදී වැදගත් වෙනවා දැන් සීලය කියන කාරණේදී දැන් දානයේදී අත්හැරීම පුරුදු වෙනවා. ඒක තනි වචනයකින් අපි නිර්වචනය කරනවා මේ අදහස් දක්වනවා නම් අත්හැරීම පුරුදු වෙනවා පුරුදු වෙනවා ඊළඟට සීලය දැන් ඉන්ද්‍රිය සංවරය නැතුව භාවනා කරන්න පුළුවන්ද කියන කාරණේ දැන් බොහෝ වෙලාවට අපි ඉන්ද්‍රියන් দমনය වෙන්නේ නැත්නම් අපිට ඒවා පාලනය කරගන්න බැරි නම් අපි භාවනාවට ඉඳගත්තර වැඩක් වෙන්නේ නැහැ නේද අපේ ස්වාමීන් වහන්සේ චිත්තගුණ අපේ භගතුන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට අරක්කිත කියන සූත්‍රයේ දංගුත්තර නිකාතික නිපාතයේදී දේශනා කරන චිත්තං අරක්කිතේ ගහපති කාය කම්මම්පි අරක්කිතං හෝති වචී කම්මම්පි අරක්කිතං හෝති මනෝ කම්මම්පි අරක්කිතං හෝති මේ හිත රැක නොගත් කල්හි කය වචනේ මනස සංවර කරගන්න රැක කර රැක ගන්න අසීරුයි. ඒකට හිත රැක ගන්න නම් හිත අපිට අරමුණු ගලායන ඉන්ද්‍රියන් දොරටු අපි සංවර කරගන්න බෑ. ඒකට ඒකේ සංවරය තමයි මේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. ඉන්ද්‍රියන් සංවර කරගන්න ඕනේ. මොකද අපේ හිතේ රාග දේශ මොහොනේ කෙලස් ප්‍රශ්න. රාග දේශ මොහ ඇති වෙන්නේ අසකනනාංශයේ දිවකයි මනස කියන ආයතන ආයෝස්නේ. කොට අපේ ඇහැට අරමුණු වෙන රූපාදී ධර්මයන් මුල් කරගෙන හට ගන්නා උදයක්නේ. කොට ඉන්ද්‍රිය සංවරයක් අවශ්‍යයි. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න සිහිය කියන කාරණාව තියෙන්න ඕන. සතිය. සතිය. සතිය දිනුනොත් සතිය නැතිදන ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙන්නේ නැහෙනේ. නෑ. ඒකට දොරටු පාලකයා වගේ අදහසක් භාගතුන් වහන්සේ දීලා තියෙනවා. දොරටු පාලකයා. ඒකට ඒ වගේ අපේ ඉන්ද්‍රියන් සංවර කරගත්ත කෙනාටම තමයි කය වචනේ දෙක සංවර කරගන්න පුළුවන්. ඊළඟට අජිත ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළ ආකාරයට මේ කරුණුත් එක්ක නේද මේ ශ්‍රද්ධාව කියන කාරණේ අවශ්‍ය වෙන්නේ භවනාවට. ඔව් තෙන්නගොඩ මහත්තයා මේ ස්වාමීන් වහන්සේ මතක් කරපු ආකාරයට මේ සියලු ධර්මතාවලට පෙරගමන් කරුවේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව. දේශනාව තියෙනවා ශ්‍රද්ධාව විතරක් නෙමෙයි. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සම වෙන්න ඕන. ඒක කියන ඉන්ද්‍රිය සම කරනවා කියන්නේ. ඒත් එකම දෙනු මහත්තයා තව කාරණයක් තියෙනවා. වීරියයි සමාධියයි සම වෙන්නට ඕන. කියන්නේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සම කරන්නට ඕනේ. ඉන්ද්‍රිය සම කිරීමේදී. ඔව්. වීර්යයි සමාධියයි සම කරන්නට ඕන. සම කරන්න. මේක සමබරතාවය රකින්න. සමබරතාවයත් ඒ කියන්නේ තරාදියක් ගත්තොත් ඇටි දෙක සමබර වෙනවා වගේ වීර්ය අධික වුණොත් සමාධියට හිත ගන්න බැරි වෙනවා. බැරි වෙනවා. ඒක නිසා වීර්යයි සමාධියයි හැමදෙස්සම සමව පවත්වාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ සමාධිය වැඩිනොත් වීර්ය අඩු වෙනවා. අඩු වෙනවා. අලසභාවයේ කුසීතභාවයේ ඒ වගේ කම් හිතේ හිත වැටෙනවා. හිත වැටෙනවා. විශේෂම කාරණේ තමයි දේශනාවේ තියෙන සතිංච පාහම් වික්කවේ සබ්බත්තිකම් වදාමි. සිහිය වනාහි මහණෙනි හැමතැනම තිබිය යුතුයි. සිහිය අකණ්ඩව පවත්වාගෙන යන්න ඕනේ. ශ්‍රද්ධා ප්‍රඥාව, වීරිය සමාධිය සම වෙන්න ඕනේ. මේ සතිය කියන කාරණය සිහිය කියන කාරණය හැම තිස්සෙම අකණ්ඩව පවත්වාගෙන ආයතේ ගුණ පිරිනේ. හොඳයි දැන් අපේ සංසය අපි දැන් දානයක් දෙන අවස්ථාවක මල් පූජා කරන අවස්ථාවක අපි තුල අර ප්‍රසාද ශ්‍රද්ධාව කියන එක ඇති වෙනවා. තියෙනවා. දැන් මේක වෙනස් වෙනවා මොහොතෙන් මොහොත. එමුණ දැන් අර අදිමෝක්ෂය කියලා කාරණයක් ගැන සඳහන් කරනවා නේද? නොසැලෙන ශ්‍රද්ධාව කියන එක. ආකාරවතී ශ්‍රද්ධාව. ඔව්. ඒක මේ සාමාන්‍ය ආකාරවත්ී සද්ධාව කියන එක ඉන්නේ අවබෝධයත් එක්ක නිසා වෙනවා. සාමාන්‍ය ඒක සෝතපන්නාගේ වෙනකොට මේ සද්ධාව කියන වචනේ ගත්තාම අපේ ධර්මයේ සද්ධා ධනය ඉන්ද්‍රිය බලය ඇටියට දේශනා කරන හැමතැනකම භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. ඒකට ඇදහිීම බාර ගැනීම විශ්වාස කිරීම තමයි සද්ධාව. ඒ අදහන්නේ බාර ගන්නේ කුමක්ද? භාග්‍ය ගෞතම වහන්සේගේ අවබෝධය. අර බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම තමයි මේ කාරණා දානය ගැන ඉගෙනුවේ සීලය ගැන භාවනාව ගැන සමත විපස්සනා පිළිබඳ නිවන පිළිබඳ මේ ලෝකයේ පිළිබඳම භාග්‍යතුන් වහන්සේ අවබෝධයෙන්ම දේශනා කරේ. ඒ දේශනා කළා වූ දේ පිළිබඳ අපතල ඇති කර ගන්නා වූ පිළිගැනීම විශ්වාසය තමයි සද්ධා. එහෙමයි. ඒ සද්ධාව තියෙන කෙනාටම තමයි ওই මාර්ගයේ වුණත් වඩන්න පුළුවන්කම තියෙන්නේ. හොඳයි දැන් ඔබ හස්යකින් සඳහන් කරන්නේ භාවනාවේ ශ්‍රද්ධාව අපට අවශ්‍යයි. ඒ පිළිවෙල ගොඩනගන්න. අපේ අජිත ස්වාමීන් වහන්සේ භාවනාව සඳහා ස්ථාන තෝරා ගැනීම. මේ පිළිබඳව මම හිතන්නේ අපේ අසන්න දැනුවත් වෙන්න ඕනේ. දැන් ස්ථාන තෝරා ගැනීමේදී බුදුන් වහන්සේ දේශනා කළා කියනවා. ආරණ්‍යයක් හොඳයි. ඒ වගේම දුක්ඛ මුලයක් හොඳයි. ශුන්‍යාගාරයක් හොඳයි. මේ විදිහට. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද දැන් සමහර උදවිය අදහස් කරනවා නෑ නෑ ආරණ්‍ය කියන්නේ වනගත ප්‍රදේශ වලට යන්න අවශ්‍ය නැහැ. අපිට ගෙදර ඉඳගෙන වැඩේ කරන්න පුළුවන්. අපිට මේ ළඟ තියෙන ශාලාවකේ කාර්ය ඉෂ්ට කරන්න පුළුවන්. මේක ගැන මොකද ඔබ වහන්සේ දක්වන අදහස? ඔව් පුදු වදන උගන්නන ගැඹුරුම හුදකලාව තමයි භාවනාවට අරඤ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා ශුන්‍යාගාර ගතෝවා. දැන් මම කියනකොට මහත්තයා අරඤ්‍ය ගත්තොත් එහෙම හිත අවශ්‍යන දේවල් අඩු වෙනවා. අඩුයි. ඒ කියන්නේ ඔබ වහන්සේ සඳහන් කරා පංචකාමයන් පංචකාමී ගලා එන්නේ පංචකාමී ගලා එන්නේ නැහැ. අරන්නේ ගතෝ. දැන් ගහක් කෙවෙන ගත්තාට පස්සේ බලන්නකෝ. ගහක් කෙවෙන සිසිලයි සනීපදෙන්. හොඳ පෑවිල්ල වෙලාවට හරි දැන් අපි මේ මේ ග්‍රීෂ්ම සමයක අපි ඉන්නේ. මේ මේ මාසේ. එතකොට දැන් මේ සමය ඇත්තටම ලොකු 10ක් තියෙනවා. හැබැයි මේ 10 තියෙන සමය වුණත් ටොක්ස් 7 කට ගියාට පස්සේ පුදුම සිසිලසක් සනීපයක් අපිට අත්විඳින්න පුළුවන්. පුළුවන්. එතකොට ඒ සිසිල සනීපය අර හිත එකඟ කරන කෙනෙකුට ලොකු අනුග්‍රහයක්. ඒ වගේම ඒ වගේම ශූන්‍යාකාර. ආහා. දැන් ශූන්‍යාකාර කියලා කිව්වට පස්සේ දැන් බලන්න දැන් ඔබතුමාලාගේ නිවෙස් තුනත් ගෘහ භාණ්ඩ අඩුවේ අඩු වෙන තරමට ඒ ගාලපින පින්තාර පවා අර චාම් වෙන තරමට සරල වෙන තරමට අනිත් අයවිල කියන්නේ නැද්ද ඔයගොල්ලන්ගේ විතර හරියට පන්සලක් වගේ හරිම නිදහස්. අර අවකාශයට හිතලවන ගතිය තියෙන. හැමදෙනාගේම තියෙන. ඒ නිසා තමයි කියන්නේ මේ ඔගලන් ගෙදර පන්සලක් වගේ කියලා කියන්නේ. දැන් මේ මෙතන මේ ශුන්‍යාකාර කියලා කියනකොට මේ සුසාන භූමියම නෙමෙයි. නෙමෙයි. නේද? පර්වත ගුහා, ලෙන් ගුහා, ඒ වගේම කැලෑවල ප්‍රදේශවල නිදහස් ස්ථාන ඒ වගේ තමයි නේද? ඔව් අනිත් එක දැන් උන්වහන්සේ දැන් ඒ ශුන්‍යාකාර කියද්දී දැන් අපි ගිහි අයටත් අනුග්‍රහය පිණිසනේ බොහෝ විට මේ ධර්ම සාකච්ඡා කරන්නේ. දැන් ශූන්‍යාගාර කියවට පස්සේ ඒකාන්ත වශයෙන් භාවනා මධ්‍යස්ථානයක නවතින්න බෑ ගිහි කෙනෙකුට. එහෙම පන්සලක් හදාගන්න බෑ. තමන් හැබැයි ගුණ පිරීමේදී යම්කිසි නිවෙසේ ඉඩකඩ තියෙනවා නම් එක කාමරයක් හරි එහෙම නැත්නම් ශාලාවක් හරි පුළුවන් තරම් අර හිත අවශ්‍යම උපකරණ නැතුව නැති පුළුවන් තරම් ඉඩ කඩ වාතාශ්‍රය රඳන විදිහට සකස් කරගත්තොත් මේ ඒක අපිට හරි ප්‍රයෝජනවත් නේක කියද්දි මම මතක් වෙනවා අපේ සාරද ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න අපේ දේශින්පුර විමල් ස්වාමීන් වහන්සේගේ බවුන්සෙත් සෝසවන. එහෙම. ඇත්තටම හිත පහන්න නේ ගොඩනැගිලි කලාපවා චිත්ත සමතය පිණිස හදලා තියෙනවා කියලා මට මගේ වික්ෂෝ කෙරෙන මගේ පෞද්ගලික හැඟීම. එහෙමයි දැන් මේ ඒ ස්ථානේ වගේම දැන් අපි කැලණි අජිත හාමුදුරුවෝ වැඩ ඉන්න ස්ථානේ අපේ ස්වාමීන් වහන්සේ. ඈතට තියෙනවා නිකන් අර අර විශාල පර්වතයක ස්වභාවය තම දකින්නවා. මහා විශාල අරණ්‍ය ප්‍රදේශයන් අරණක් තියෙනවා අර පාණ්ඩව ඉසිගිලි පර්වත සමීපයේ වගේ අපිට දැනෙනවා ගියාම ඒ තරම්ම තාම සිසිල් පරිසරයක් සුන්දරෝදායි පරිසරයක් ඇස් මේ නෙස් දුක පිනවන පරිසරයක ස්ථානය. ඔව්. ඒ එතකොට මේ පරිසරයේ තියෙන වැදගත්කම සලකන්න වෙනවා භාවනාවේ. අනිවාර්යයෙන්ම තෙනුන් මහත්තයා පරිසරයේ අනුග්‍රහය නැතුව භාවනාවක් කරන්න අපහසුයි. දැන් ඇත්තටම භාවනා ගුරුවරු කියනවා පරිසරයක් ඕනේ බස් හෝල්ට් එකේ ඒ කියන්නේ බස් නැවතුම් පොලේ ඉඳලා හරි කරන්න පුළුවන් කියලා මෙහෙමයි. ඒක කරන්න පුළුවන් හිත වඩාගෙන ආපු කෙනෙකුට. ඒ කියන්නේ පුහුණු කරපු කෙනෙකුට පුහුණු කරපු කෙනෙකුට පුළුවන්. අලුතෙන් පුහුණු වෙන කෙනෙකුට එහෙම කරනවා කියන එක ඇත්තටම කරන්න බැරි දෙයක්. ආධුනිකයෙකුට ඒක අමාරුයි. ආධුනිකයෙකුට කරන්න බෑ ස්වාමීන් වහන්සේ ඇත්තටම. බෑ. අය දැන් ඒකට දැන් ඔබ වහන්සේ සඳහන් කළා මේ හොඳ කර්මාචාර්යවරයෙක් කියන කාරණේ ගුරුවරයෙක් ගුරුවරයෙක්. දැන් මේ ගුරුවරයා තෝරාගන්නේ කොහොමද අපි ස්වාමීන් දැන් අදා කියලා කියනවා. කෙලවරක් නැහැනේ භාවනා පන්ති. මේ පන්තිවල ගුරුවරු පුදුමාකාර ගුරුවරු ඉන්නේ. ඉතින් මේ අපි නොහිතන මට්ටමේ ගුරුවරු දැන් ඇත්තෙම අපි හිතනවා වසර 20ක් 25ක් භාවනාව ප්‍රගුණ කරපු ඒ වාගේ උත්මේ ගුරුවරයා වෙනවා නම් කල්යාණ මිත්‍ර ඒ සාවේ ගොඩ නැගෙනවා නම් හොඳයි කියලා. නමුත් දැන් අපි දකිනවා බොහෝ වෙලාවට මේ මෑතකදී පැවිදිුණු සමාජය එවැනි අය මේ බොහෝ විශාල පිරිස් රැස් කරගෙන භාවනා පිළිබඳව කියන වෙනවා. ඉතින් මේ මේ ඒක හිතා ගන්නත් බැහැ සමහර තැන්වල අපි හිතනවා. ඔව් ඔබතුමාගේ කතාව හරි. ඇත්තටම ඒ ප්‍රසිද්ධම මේ භාවනා උපදෙස් දෙන ස්වාමීන් වහන්සේනමක් මට මේ මෑත් වෙනුන ගැල කිව්වා. උන්වහන්සේ ඇත්තටම උන්වහන්සේගේ ධර්ම ප්‍රචාර වැඩ පිළිවෙල ගැන සතුටු වෙන්නේ නැහැ අපේ සාරත් ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මට පවසනවා අපේ අජිත හාමුදුරනේ මම මේ වැඩසටහන් පවත්වාගෙන යන මට විවේකයක් නැහැ. එහෙම. ඉස්සර නම් මම විවේකයෙන් ධර්මාධ්‍යයනයක් කළා. ධර්ම දේශනා කළා. ඈ හැම එකක්ම කළා. නමුත් දැන් මට තියෙන අධික අවිවේකී බව නිසා මොනෝhari ඔය එවලෙට මං හිතලා ඉවරලා යමක් කියලා දෙනවා මිසක් තවත් අපිට මීට වඩා කියලා දෙන්න පුළුවන්. එහෙමයි. ඉතින් මම කල්පනා කරා අධික අවිවේකී බවත් මේ ශාසනයේ පරිහානියට හේතුවක්. ඒ කියන්නේ ඇත්තම මේ උපදෙස් දෙන ගුරුවරයා අනුශාසකයන් වහන්සේලා ගුරුවර ගුරුවරු අනිවාර්යයෙන්ම මනස දියුණු කරන ප්‍රතිපදියක ඉන්න ඕනි. කියන්නේ විවේකී සුවෙන් වැඩේ ඉන්න ඕන. ඔව් එහෙම තමයි සාරස්වන්ස අපිට ඉතුරු වෙන්නේ ආශ්‍රෝඩක් විතරයි. හොඳයි දැන් ඉතින් අපි මේ සමත භාවනා පිළිබඳව කවුරුත් ටිකක් කතා කරමු. අපේ ස්වාමීන් වහන්සේ දැන් මේ සමත භාවනාවෙන් අපිට මොන වගේ දේවල්ද අපේක්ෂා කරන්න පුළුවන්? ඔව්. සමත භාවනාවෙන් අපේ තෙන්නගොඩ මහත්තයා ලෞකික දේවල් අපේක්ෂා කරන්න පුළුවන්. පුළුවන්. ඔව්. ඒ කියන්නේ දැන් ඔය ගොඩක් අය භාවනාවට යොමු කරන්නේ ලෙඩ හොඳ වෙනවා. පෞල් ප්‍රශ්න අඩු වෙනවා. කොටින්ම ඔබ දන්නවා ඇතැම් රටවල් වල පාර්ලිමේන්තුවේ පවා භාවනාව තියෙනවා. මට හිතෙනවා ඕස්ට්‍රේලියාව වගේ මට මතක හිටියේ. පන්ති කාමරේ වැඩ පටන් ගන්න කලින් පාසල් වල භාවනාවක් විනාඩි 5 10 දෙල තමයි කටයුතු ආරම්භ කරන්නේ. ඇත්තටම ඒ අතින් බලුවට පස්සේ අපි ටිකක් පස්සට වෙලා ඉන්නවා. අපි තිරුවන් වන්දනා කිරීමක් විතරයි තියෙන්නේ. පුරුද්ද කරලා ගාථා කියීමක්. ඔව්. නමුත් අර මානසිකව සුවයක් ලබා ගැනීම පිණිස ලෞකිකව ගිහි ගෙදර ගත කරන අයට භාවනාවක් කරුවීම අතිශය වැදගත්. ඒ කියන්නේ මහත්තයා අපේ සමාජයේ ඇත්තටම බහුලව දන් දෙනවා. දන් දෙනවා. දන් දෙන අය මට්ටමටම පිරිස නැතත් සිල් රකින්නත් ඉන්නවා. සෑහෙන පිරිසක් සිල් රකින්නවා. හැබැයි භාවනා කරන එක නම් ගොඩාක් අඩු වෙලා තියෙනවා. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි භාවනාව පිළිබඳව සමාජයේට බය ඇති කරවීම. එහෙම නැත්නම් කවුරු භාවනා කරලා අපි හිතමු වැරදි උපදේශ නිසා නොමුග ගියා කියලා. ඔව්. එතකොට සමාජයට පැතිරෙන කතාව භාවනා කරන අයට පිස්සු. භාවනා කරන අයට පිස්සු. ඒක අකුසලයක්. එයා කියන්නේ දැන් බලන්නකෝ ලෝකේ මන්ත්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා පිස්සුවෙච්ච අය කොච්චර ඉන්නවද? ඉතින් භාවනාවකට සම්බන්ධ වෙලා ඇත්තටම කෙනෙක් විශ්වදුරා කියන එක ගැන සතුටක් නෙමෙයි. එතන මේ ජනත මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් බහල් සමහරු ඉන්නවා මේ භාවනා කරලා මොලේ අවුල් වුණා කියන කාරණේ කියනවා. ඔව් ඒකට හේතුව දෙන්න මහත්තයා නිවැරදි අර ගුරු උපදෙස් නැතුව භාවනා කරන්නේ නැහැ. මම අපි මුලින් කතා කළේ. එහෙමයි. තමන්ම යමම මොකරි පටන් ගන්නවා. පටන් අරගෙන ඔන්න මවා ගන්නවා. දැන් ඇතැම් අය කොටින්ම කියන්නේ මේ භාවනාව කරගෙන යනකොට අපේ ස්වාමීන් වහන්සේ එයාට චිත්ත රූපය මමනවා. මමලා දැන් අපි හිතමුකෝ එයාට දෙවිවරු පේනවා කියන. කියන දෙවිය කියලා මල් මාලයක් දැම්මා. ඊට සමහරවිට මාර්ගඵලක් දීලා. මේ ඔක්කොම මේ ඔක්කොම මේ මනෝ විතර්ක. මෙතන ස්වරක් මතන්නේ අපේ දැන් භාවනා පන්තිවල වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් උපදේශ ලබා ගන්නා මාර්ගවල තියෙන අඩුපාඩුවක් වෙන්න ඇති. දැන් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා යම් පුච්චලෙක් දි හේතුකයින. ඒ කියන්නේ අලෝභ ආදේශ දෙකෙන් පමණයි නයි කියන්නේ මෝහය තියෙනවා. දැන් ඒ වාගේ පුජ්‍යලෙකුට මේ භවයේ කොච්චර භාවනා කළත් මේ ඵලයක් ලබන්න බෑ කියන එක කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තාම දැන් ඒක අවබෝධ කරගෙන කියන්නේ මාර්ගඵලයක් ලබන්න බෑ කියන කාරණය. හැබැයි ඒ දරන උත්සාහය ඊළඟ භවයට ත්‍රි හේතුක ප්‍රසන්දයක් සඳහා උපකාරී වෙනවා කියන කාරණය. ඒ කියන්නේ මේ භවයේ කොයිතරම් හේතු සම්පත් හේතු සම්පත් අවශ්‍යයි මගපල් ලබන්න හේතු සම්පත් නැත්නම් කොයිතරම් භාවනා කළත් ඒ තත්ත්වයට එන්න බෑ කියන කාරණා. ඔව් අනිත් තෙනවන මහත්මයා මේ භාවනා කරන යෝගියා මුලින්ම අඳුනගන්න භාවනාවේ හතුරු කවුද කියලා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ භාවනාවේ හතුරු දැන් අපි වටා ඉන්න හතුරු අපි තේරුම් ගත්තේ නැත්නම් ඇත්තටම අපිට හානි කරන්න අපි ළඟ ඉන්න කෙනෙක්මයි. භාවනාවෙදිත් එහෙමමයි. භාවනාවේදී භාවනාව භාවනා හතුරු ටික අඳුනගත්ත කෙනෙකුට ලේසි භාවනාව කරගෙන යන්න. අපි හිතමු අපි ඉන්නේ හතුරු පිරිසක් අතර කියලා. නමුත් අපි හතුරුන්ගේ උපක්‍රම දන්නවා. එතකොට මේ මැදින් අපිට ඒ අය තමනාප කරගන්න නැතුව යම්කිසි ගමනක් යන්න පුළුවන්. මොකද හතුරුවා කියන කෙනාව අවශ්‍ය ගන්න හොඳ නෑනේ. භාවනාවේදීත් එහෙමයි. කාමච්ඡන්දේ තියෙනවා. හැබැයි තදංග විස්කම්බන වශයෙන් යටපත් වෙලා තියෙනවා. අනුශේ වශයෙන් තියෙනවා. මේක ප්‍රකට වීම තමයි හානිය. එතකොට ව්‍යාපාද වුණා ඒ වගේම තීන මිද්දේ උනත් උද්දච්ච කුක්කුච්ච උනත් විචිකිච්ඡා උනත් අභ්‍යන්තරයේ තියෙනවා. අර රොන් වඩ තැම්පත් වෙලා තියෙනා වගේ පොකුණක. මේක කැලැත් වුණාම සම්පූර්ණයෙන්ම අර මේ පිරිසුදු ජලය අපිරිසුදු වෙලා යනවා. කැලැස්තිලා යනවා. හොඳයි දැන් ඒතකොට දැන් අර වාස සඳහන් කළේ මේ තදංගේ ප්‍රහාණය කියලා. ඒ කියන්නේ කුසල් වඩලා අකුසල් කියන්නේ සමනය කරන්න ඕන. අකුසල් සම්පූර්ණයෙන් සමනය කිරීම විතරක් නෙමෙයි දැනවල මහත්තයා. අකුසල් ප්‍රහාණය කිරීම පිණිසයි බුදු වදන. බුදු වදන. බුදු දහම. හරි දැන් ඊළඟට මේ මහන්සි කියේ විස්කම්බන ප්‍රහාණය. ඔව්. ඒ කියන්නේ මේක මේ ධ්‍යාන ශක්තිය තියෙනටම ඕනේ. අපි කැමති ඒ සාරදහාමුදුරන්ගෙන් දැනගන්න. දැන් මේ ධ්‍යාන ශක්තිය. දැන් ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන මේ විදිහට කියනවනේ. මේ ධ්‍යාන වලට පත් වෙන්නේ කොයි ආකාරයකද සමත භාවනාව? දැන් අපි භාගතුන් වහන්සේ ධ්‍යාන පිළිබඳ සමාධි ගැන කතා කරනකොට ප්‍රථම ධානයේ හැඳුන්වේ විවෙච්ඡේව කාමේ විවෙච්ඡ අකුසලේ සවිතක්කං සවිචාරං පීතිසුඛං පටිපඥානං උපසම්පද විහෙර. මේ විවෙච්ඡේව කාමේතර ඔය කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන්නලා විතක්ක විචාර පීතිසුඛ කියන මේ ධර්මයන්ගේ යුක්තේක තමයි ප්‍රථම ධානය හිතා කියන්නේ. එතකොට විතරක එතකොට කාමයන්ගෙන් කියනකොට ඉතින් මේ පංචේන්ද්‍රයන්ටම අරවන කාමච්ඡන්ද ව්‍යාපාද නීවරණයන්ම තියයි යට යටපත් වීමක් තියෙන්න එපා. එතකොට අපේ හිතේ විතක්ක ਵਿਚාර පිට සුඛ ඇතුළත එතන තියෙන සමාධිමත් හිත. ඒ සමාධිමත් හිත තුළ ධානය සිත තුළ අර විස්කම්බන වශයෙන් අපේ සිතේ කෙලෙස් යටපත් වීමක් තියෙනවා. ඒක කල්ප ගාණක් තියෙන්න පුළුවන්. Uh-huh. එතකොට ඒවා යටපත් වෙලා තියෙනවා. නමුත් අර අනුසය කියන මට්ටම තියෙන නිසා අර ධානයේ තියෙන සත්‍යයේ හින වෙච්ච තැන නැවත ඒක මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට මේ ධානවලදී <clears throat> කෙලෙස් යටපත් වීම අනුශය නැහැ. මේ අනුශය ධර්ම යටපත් කිරීම විස්කම්බන වශයෙන් සිදු කරන්න පුළුවන්. නමුත් සමුච්ඡේද වශයෙන් බැහැ අපි කරනවා. ඔව් ඒ කියන්නේ එතනොත් මහත්තයා දැන් ධ්‍යානයේදී ඇත්තටම කෙලෙස් ප්‍රහාණයක් සිද්ධ වෙන්නේ නැහැ. කෙලෙස් ප්‍රහාණය වෙන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥා විස්වා විස්වා කියලා කියන ප්‍රඥාවෙන් දැක දැක තමයි කෙලෙස් කපන්න, කෙලෙස් දුරු කරන්න තියෙන්නේ. අර ධ්‍යාන වැඩිීමේ වැදගත්කම තමයි ධානයේ වඩන්න වඩන්න වඩන්න හිත පහන් වෙනවා. හිත පහන් වෙන පහන් වෙන කෙලෙස් යට යනවා. යට වෙලා යට වෙලා යට වෙලා නැති මට්ටමටම වගේ එනවා. හැබැයි නැති වෙන්නේ නැහැ. එතන තමයි ඥාන දර්ශනය වැදගත් වෙන්නේ. ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ එතනදී අපි චතුරාර්ය සත්‍ය දර්ශනයේට මනස මෙහෙවන්න ඕනේ. ඒක විදර්ශනා කාරණයක්. දැන් ওই කාරණේදී සම්බුදු වහන්සේ සාද්ද ස්වාමීන් වහන්සේ දේශනා කළා කියනවා නේද? බුද්ධ ශාසනයේ ධානය වැඩි වීම ධිට්ඨ ධම්මසුඛ විහාරයක් කියලා. අනිවාර්යයෙන්. ධිට්ඨ ධම්මසුඛ විහාරය. ඒ වගේම ආනාපාන සති භාවනාවත් සුඛ විහාරයක් ඇතුළේ දේශනා කළා කියනවා. දැන් අංගුත්තර නිකාය දෙවෙනි පොතේ සමාධි භාවනා කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. මේකනේ <clears throat> බෞද්ධනාගය සමාධි හතරක් ගැන කියනවා. ආ. දෙට දමසක විහාරයේ පිණිස හේතු වෙන සමාධියක් තියෙනවා. ඔව්. ඥාන දර්ශනයේ පිණිස හේතු වෙන සමාධියකුත් තියෙනවා. සති සම්පජන්ණය පැවැත්වීම පිණිස හේතු වෙන සමාධියකුත් තියෙනවා. ඔව්. ආසවක්ෂයේ පිණිස හේතු වෙන සමාධියකුත් තියෙනවා. එතකොට මේ දිෂ්ඨ ධම්මස ප්‍රවාහණය පිණිස හේතු වෙන සමාධිය තමයි චතුත්ථ ධානයේ දක්වා දෙන සමාධි. සමාධි. මොකද ඥාන දර්ශනය පිණිස හේතු වෙන සමාධිය ආලෝක සංඥාදී වැඩිම. ඊට පස්සේ සති සම්පජන්ණය පිණිස හේතු වෙන සමාධිය තමයි වේදනානෝ ධර්මයන් මෙනෙහි කිරීම. වේදනාවට අනුව එළීම. ආසවක්ෂේ පිණිස පවතින සමාධිය තමයි සමාධිය තමයි පංච උපාදානස්කන්ධය අනිත්‍ය ආදී වශයෙන් සම්මර්ෂණය කිරීම. කිරීම. ඒකට මේ සමාධියක් තුළ කොහොමද තියෙන ditta ධම්ම සුඛයක් තියෙනවා. තියෙනවා. සැබෑ මානසික සංසිඳීමක් සුවපත් බවක් මානසික සැපයක් තියෙනවා. දැන් ඕකම නේද අපේ කල්නි අජිත් ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලාත් ධානයගත වෙනවා නේද? ධානය සමාධිය නේද? අනිවාර්යයෙන්ම උන්වහන්සේලා ධානය සැපෙන්මයි වැඩ වාසය කරන්නේ. එහෙමයි. දැන් එතන නේ ඵල සමාපත්තිය. ඔව්. එතකොට මෙතන ධිට්ඨ ධම්ම සුඛේ තියෙනවා. ඔව් ඕක කියද්දි මහත්තයා මට හොඳ කතාවක් මතක් වුණා. එහෙමයි. ඒකෙදි මේක නම් කියන්න ඕනේ. ලෝකේ තියෙනවා නොමග යන්නට හේතු වෙන කරුණු හතරක්. එකක් තමයි ලාභය. එකක් සැලකිලි. එකක් ප්‍රසිද්ධිය. එහෙමයි. එකක් හොඳ නම පෙතරී යාම. ඔය ඔය හතරට කියන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. ලාභ සත්කාර සංයුක්තයේ තියෙන අපේ සාරස්වාමීන් වහන්සේ මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන කරුණු හතර ධර්මයේ කියනවා. කටුකයි කියනවා. පරුසයි කියනවා. කොටින්ම කියන්නේ අනුත්තර වූ අරහත්ත්වයටපත් වෙච්ච වික්ෂුන් මහන්සියට පවා අන්තරාය කරයි කියනවා. මහන්නේ මම එතනද කියන්නේ විමුක්තියටපත් වෙච්ච වික්ෂුවගේ විමුක්ති චිත්තයට අන්තරාය කරයි කියලා. නමුත් ඒ ජීවිතේ ਦਿੱත්ත ධම්ම සුඛයක් විඳිනවා නම් ඒකට අනුතුරුයි කියනවා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. ඒක බලන්න ඒ කියන්නේ රහතන් වහන්සේට පවා ස්වාමීන් වහන්සේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලින් හානි වෙනවා. දැන් දැන් බොහෝ තැන්වල අරමුණ ගත්තාම ඕක තමයි යට තියෙන්නේ. දැන් දැන් බලන්න මෑත කාලීනව අරන්නේ බණ භාවනා කරපු ස්වාමින් වහන්සේලා ධර්ම ප්‍රචාරයේට නගරයට ඇවිල්ලා උන්වහන්සේලාගේ තියෙන විවේකී සම්පූර්ණ නැති වුණා. එසේ බොහෝ මාධ්‍යයක උන්වහන්සේලාගේ පස්සෙන් පන්නගෙන ගියා. මම හිතන්නේ පන්නගෙන යන්නේ නැති ගොවන සංස්ථා විතරයි මම දන්න තරමේ. එහෙම එහෙමයි. නමුත් ඉතින් අපි ආරන්නේ බණ ගුවන්විදුලි හරහා තමයි එළියට මම හිතන්නේ එළිදැක්කුවේ. අනිවාර්යෙන් පැහැදිලිව දැන් ආරන්නේවල තියෙන ධර්මදේශනා බුදුබණ සැබෑවට අපි අහන්න පුරුදු වුණා මේ ආරන්නේ ස්වාමීන් වහන්සේලා වැඩම කිරීම තුළ නමුත් යම් යම් ආපදා සිද්ධ වෙනවා මේ. නමුත් මහත්තයා මේ ධර්ම ප්‍රචාරය කරගෙන යෑමදී ඇත්තට මේ ප්‍රසිද්ධිය කියන එක තියෙනව නේද? එහෙමයි. ඇත්තට මේක ශ්‍රේෂ්ඨ දෙයක් නෙමෙයි. නෙමෙයි. මේක ලාමකයි. ලාමකයි. ඒ කියන්නේ ප්‍රසිද්ධිය ලාමකයි කියලා කියන්නේ ප්‍රසිද්ධිය බුදුරජාණන් දේශනා කරන ඇතැම් භික්ෂුවක් ප්‍රසිද්ධ නොවි ඉන්න තාක්කල් ගුණයෙන් සමන්විතයි කියනවා. එහෙමයි. එයාගේ පරිහානිය දැක ගන්න තියෙන ප්‍රසිද්ධ වෙච්ච දවසට කියනවා. දැන් ඔය ප්‍රසිද්ධියේදී තා කාරණයක් වතන අර අභිභවායම් කියන කාරණා. ඔව් ඒ ඒ ඒක ඔක්කොම එනවනේ පරිවාර අකුසල් එනවා. පරිවාර අකුසල් ඇවිල්ලා අපි වහගන්නවා. ඒක නිසා විශේෂයෙන් අනුශාසකයන් වහන්සේලා හැටියට අපිටත් ගිහි උපාසකයන් හැටියට ඔබතුමාලටත් ඇත්තටම මේ ගුණය පුරනවා තරම් වෙන සැනසීමක් අපිට නැහැ. ඒ කියන්නේ ප්‍රතිපදාව තුලයි කටයුතු කරන්න ඕනේ බහස් සඳහන් ඒ කියන්නේ දැන් ගන්න අපි ගාමුකුත් වෙනකොට මහත්තයා මේ දැන් මේ පැලෑනේ වජිරඥාන ස්වාමීන් වහන්සේ තමයි මුලින්ම මට හිතෙන්නේ මේ ගොන්ලි සංස්ථාවේ පළවෙනි ධර්මදේශකයන් මහන්සිය. මගේ මතකේ නිවැරදිද? එහෙම හරි. ඊට පස්සේ මේ ගොන්ලි සංස්ථාවේ ධර්ම ප්‍රචාරය කළා අපි දන්න මට්ටමේ යක්ත ප්‍රසිද්ධ පියදස්සිනායක ස්වාමින් වහන්සේ මණිහේ මහානායක ස්වාමින් වහන්සේ එතකොට මෑතකදී අපවත් වෙච්ච නාවිනේ අරිදම්ම මහානායක ස්වාමින් වහන්සේ කොටිකාවත්තේ ස්වාමින් වහන්සේ කොටිකාවත්තේ සද්දාසි ස්වාමීන් වහන්සේ දැන් බලන්න උන්වහන්සේලාගේ නම තියෙනවා නම තියෙනවා උන්වහන්සේලාගේ ප්‍රසිද්ධිය ඒ ලැබිච්ච භවභෝග ලාභ සත්කාර පරිස්කාර ඒ මොකවත් නැහැ ඉතින් අපිට මේකෙන් අපි ගන්නට ඕනේ වර්තමානයේ තරුණ වික්ෂුවන්සලට අපිත් අපිට මොනතරම් ප්‍රසිද්ධියක් ලැබුණත් මොනතරම් ලාභ සත්කාර ලැබුණත් මේක නෙමෙයි ධර්මය මේක නෙමෙයි දායාදේ. දැන් ඔතන සඳහන් ඔය කතාවේ වැදගත් කරනවා නේද මේ ශ්‍රමණ සාරුප්පේ තියෙන කා. ඒක අනිවාර්යයෙන්ම තියෙන්නට ඕන. නැත්නම් මහානකමක් කරන්න බෑනේ. බෑනේ. දැන් ඕක නැති වෙනවම තමයි ප්‍රශ්නයක් අනිවාර්යයෙන්. ශ්‍රමණ සාරුප්පේ නැත්තම්. එතෙන් ප්‍රතිපදාවක් නැහැ. ඒ කියන්නේ මහත විමුක්ති මාර්ගෙමයි වැදගත් වෙන්නේ. දැන් මේ ප්‍රසිද්ධ මේ දේවල් මොන මොන තරම් ලෝකෙම තියෙන වස්තුව එක පොදියකට ගැට ගහලා පරිකරයකට පූජා කරා කියමු. කී කාලයකටද? එහෙමයි. අවුරුදු 80000ක යුගයේ නෙමෙයි අපි ඉන්නේ. අපි 70 අවුරුදු 70000ක ඖෂධ නියුගෙද්ද මේ ඉන්නේ. ඔක දැන් මෙහෙම කියපුවම හරිද සුවනහස ඔබ වහන්සේලාට උන දේශනා කළ යුත්තේ ප්‍රතිපාද ප්‍රතිපදාව තුළ ඉඳගෙන. ප්‍රති අනිවාර්යෙන් ප්‍රතිපදාව තුළ ඉඳගෙනමයි එතකොට තමයි දේශනාවත් හරියට යන්නේ. හිතට හිතට එකගව. එහෙමයි. ප්‍රතිපදාව නැත්නම් දේශනාවක් නැත්නම් ඒ වංචනික ධර්ම වලට අහු වෙනවා. එහෙමයි. එහෙමයි. හොඳයි දැන් එතකොට දැන් මේ ධානවල දැන් පංචම ධානයේදී මේ පංච අභිඥා ලබනවා නේද අපේ ස්වාමීන් වහන්සේ? ඔව්. ඒ විශිෂ්ට ඥානය ලබනවා. විශිෂ්ට නුවණ. ඔව් විශිෂ්ට නුවණ. දැන් මේ කාරණේ කොහොමද අපේ ස්වාමීන් වහන්සේ දැන් අර කාරණා පහක් තියෙනනේ එද්දිවිද, දිබ්බසෝත, දිබ්බචක්කු, චේතෝපරිය ආස ආසවක්කේ. ආසවක්කේ. දැන් මේ ශක්තිය ඇති වෙන්නේ කොහොමද අපි ස්වාමීන් වහන්සේ? ඔව් ඒක ඇති වෙන්නේ දැනුන මහත්තයා අනුපිළිවෙලින්. ආ කෙනෙකුට හැබැයි මේක ඉක්මනින්ම ඇති වෙන්නත් පුළුවන්. එහෙමයි. දැන් අපි ගත්තොත් එහෙම උග්ගටිතඤ්ඤ. ආ. වේගයෙන් ඇති වෙනවා. දැන් අපි ගත්තොත් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ වේගයෙන්ම ධර්ම අවබෝධ කළ උත්තමයන් වහන්සේ නමක්. ඒ කියන්නේ සුඛාපටිපදා කිප්පාවින්න. කෙනෙක්ට ඒ තරම් වේගයෙන් මේක ඇති වෙන්නේ නැහැ. මොගලන් මහරහතන් වහන්සේ ස්කෝපටිපදා නෙමෙයි දුක්ඛපටිපදා කිව්වබින්න. එහෙනම් මහන්සි ගන්න වුණා. මේ පංච නීවන වලින් නිදිමතෙන් බැට කෑවා. අපි ගත්තොත් දාරුචීරි ස්වාමීන් වහන්සේ වේගයෙන්ම අවබෝධ කළා. එතකොට මේ දාරුචීරි ස්වාමීන් වහන්සේගේ ඒ ඇතිවෙච්ච ඉක්මන් අවබෝධය අපි කාට පාඩමෙන් දිත්තේ දිත්තමස්තං සුතේ සුතමතම තේමතමස්තං කියලා ඒක පාඩම් කරා කියලා අපිට අවබෝධ වෙන්නේ නැහැ. දැක්ක දැක්ක දැක්ක දැක්ක විතරයි දැක්ක විතර දැක්ක විතර එහෙම අවබෝධ වෙන්නේ නැහැ. ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. අපිට ධර්ම අවබෝධය කරා යාමට අපි මේකේ අනුපිළිවෙල තේරුම් ගන්න ඕනේ. අනුපිළිවෙල ගැන සඳහන් ලස්සන දේශනා කීපයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. එකක් තමයි ඝනක මොක්කලාන සූත්‍රය ස්වාමීන් වහන්සේ. ලස්සන දෙන ශ්‍රාවකයා හික්මන ආකාරය. එකක් තමයි මගේ මතකයට අනුව දන්ත භූමි සූත්‍රය. කෙනෙක්ව দমনය කරන ආකාරය ගැන අතිවිශිෂ්ට දේශනා. එහෙම. ඉතින් අර ඒ බුද්ධ දේශනාවේ තියෙන අනුපිළිවෙලටම තමයි අවබෝධ වෙන්නේ. වෙන අපේ ක්‍රමයකට නෙමෙයි. ඒකෙදි මහත්තයා තේරවාදී දහමේදී මේ මූලික බුදුවදන උපුටා උපුටා දක්වන ලංකාව තරම් වෙන රටක් නැහැ. සමහර තායිලන්තේ ගත්තොත් එහෙම භාවනා කරන අය ඉන්නවා. ධර්ම අවබෝධ කළා කියලා කියනවා. ඒ කියන්නේ රහතන් වහන්සේලගේ ධාතුයි කියලා නැලි ගණන් වලට ධාතු බෙදනවා. එනි මේ සේරු ගණන් වලට අපිට ධාතු ගන්න තියෙනවා. එහෙනම් මොන විහිළුවක්ද කියලා හිතෙනවා. බුද්ධ වචනයෙන් කතා කරන්නේ ඒ අය. ඒ කතා කරන්නේ ඒ අයගේ ආචාර්යවාදයේ තමයි තියෙන ආචාර්ය මතය. කියන්නේ මගේ ගුරුවරයාගේ මතය නෙමෙයි මම අරගෙන රටට. මගේ ගුරුවරයා මට නිවැරදිව චතුරාර්ය සත්‍ය දුන්නා වෙන්න පුළුවන්. නමුත් මට ශාස්ත්‍රීය වෙන්නේ ගුරුවරයා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ. හැබැයි ගුරුවරයා මගේ ගුරු දෙවියන් වහන්සේ මගේ පෙන්නපු කෙනා. නමුත් ශාස්ත්‍රුන් වහන්සේලා එක්කෙනයි ශාස්ත්‍රු වදන ඉදිරියට අරගෙන යාම තමයි බුද්ධ ශාසනයේ චිර පැවැත්ම කියලා කියන්නේ. හොඳයි අපේ ස්වාමීන් වහන්සේ දැන් ධ්‍යාන පිළිබඳව කතාව අපි ඉක්මනින් අවසන් කරමු. දැන් අපේ ස්වාමීන් වහන්සේ මේ ධ්‍යාන වලදී පංච අභිඥා ලැබීමෙන් විශාල ශක්තියක් ඇති වෙනවා. එද්විද ඥානය ලැබුණාම ඊට පස්සේ අනිත් ඒවාට අපි එකින් එකට ගමන් කරනවා. දැන් මේවා භාවිතා කිරීමම නිවන් මාර්ගට හේතු වෙනවද කොහොමද? දැන් අපේ භාග්‍යතුන් වහන්සේ සමාධි සූත්‍රයේදී සංයුතනිකායේ සමාධි භාවනා සූත්‍රය දේශනා කරනවා ඔය කියන මේ නිවන් පැත්තට යොමු වෙන්න ප්‍රධාන වශයෙන් සමාධිය කියන කාරණාවම උපකාර කරගන්න ඕන. එතනදී එතනදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සමාධින් භික්කවේ භාවේත. සමාහිතව යථාභූතං පජානාති මහණෙනි සමාධිය වඩන්න සමාහිතව සිත් ඇති භික්ෂුව යථාභූතය දකින්න කිංච යථාභූතං පජානාති කුමද්දේ ඇතිද දකින්නේ රූපංච සමුදයං චත්තගම රූපේ වේදනාවේ සමුදේ නිරෝධ හත ගන්න නිරුද්ධ වෙන ආකාරය. ඒකට වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයේම සමුදේ නිරෝධය තමයි දකින්නේ. ඒ දකින්න කෙනාටම තමයි නිවන පැත්තට අපේ මනස යොමු වෙන්නේ. සමුදය නිරෝධය කියන දෙක දකින්නේ නැතිනම් ඒ කෙනෙකුට සමාධි මේ නිවන පැත්තට අපේ මනස යොමු කරගන්න බැහැ නිසා වෙනස. ඔව් අනික ස්වාමීන් වහන්සේ දැන් ඔය සමාධිය වඩාගෙන යන ගමනේදී බොහෝ ලෝකයේ තියෙනවා මේ විද්වත් සභාවල් සමාධිය තියෙනවා. දැන් අන්‍යාගම්වල පව සමාධිය තියෙනවා. හැබැයි සමාධිය වඩන්නේ කොමකටද? සමාධි පරිභාවිතෝ පඤ්ඤා. ප්‍රඥාව. නේද? ප්‍රඥාව මේ ආරියෂ්ඨානික මාර්ගයේ ගත්තා වුණාතර මුලින් තියෙන අංග හතම සමාධි පරිස්කාරය හැටියට දේශනා අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම. සමාධි ඒකට සම්මාද මේ මේකට තියෙන ආර්ය සම්මා සමාධියනේ. ඔව්. ඒකට ආර්ය සම්මා සමාධියකට තමයි විදල මේ නිවනක් කරමුණු වෙන්න තියෙන්නේ. හොඳ වචනයක් සම්මාද ඉතිබකේ ආර්ය සමාධි කියන එක තියෙන බුද්ධ ශාසනයේ විතරයි. බුද්ධ ශාසනයේ විතරයි. අනිස් සමාධි ලෝකේ ඕන තැනක තියෙනවා. මොකද ආර්ය සම්මා සමාධියක් තමයි අපි ඇති කරගන්න ඕන. ඔව් අනිවාර්යයෙන්ම. හොඳයි අපේ සනස් දැන් එතකොට මේ කාරණාවලදී අපිට පැහැදිලි වෙනවා හිත සමාධිගත වීම තුළ මොනතරම් ශක්තියක් ලැබෙනවද? සමුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ශක්තිය භාවිතා කරන්න විදර්ශනාව සඳහා. ඒ කියන්නේ මේකෙන් නතර වෙන්න එපා. ඒ කියන්නේ දැන් අපිට අෂ්ට සමාපත්තියම ලබන්නට පුළුවන්. ඒ කියන්නේ රූපාවචර ධාන වලින් පස්සේ අරූපාවචර ධාන. එතනින් පස්සේ ඕනනම් නිරෝධ සමාපත්තියට සමාදින්න පුළුවන්. එහෙමයි සාසනික ක්‍රමය. ක්‍රමය. දැන් නිරෝධ සමාපත්තිය කියන්නේ අතු උතුම් අවස්ථාවක් නේ. දැන් අපි ඒ ටික කතා කරනවා. දැන් නිරෝධ සමාපත්තියට සෑම කෙනෙකුටම සමාදින්න පුළුවන්ද කොහොමද අජිත ස්වාමීන් වහන්සේ? නිරෝධ නිරෝධ අෂ්ට සමාපත්තිය ලබනවා කියමුකෝ. එතකොට දැන් අර බණපොතේ සඳහන් වෙලා තියෙනවා රහතන් වහන්සේලාට පුළුවන් අෂ්ට සමාපත්තිය සම්වැදිලා නිරෝධ සමාපත්තිය සම්වදින්න ඒ වගේම අනාගාමී උත්තරමයන්ට පුළුවන් කියලා කියනවා. ඒකේ ආකාරයට සීමා වෙනවද? ඒකෙදි තෙනුන් මහත්තයා අනාගාමී ශ්‍රාවකයා නිරෝධයට සමෝදිනවා කියලා දේශනාව කියනවා. හැබැයි නිරෝධය සම්වැදිලා ශ්‍රාවකයා නිරෝධයෙන් අවදිනත් සමගම අරහත් ඵලය සාක්ෂාත් කිරීමක් වගේ අදහසක් තමයි ධර්ම පාඨයේදී මගේ පෞද්ගලික අදහස ඒක. මේක පොදු දෙයක් නෙමෙයි මගේ පෞද්ගලික අදහස. ඒ කියන්නේ රහතන් වහන්සේ තමයි නිරෝධ සමාපත්තිය සමාදින්නේ. සමාදින්නේ. එහෙම මොකද නිරෝධ සමාදින්න රාගය, දේශය, මෝහය මුළුමනින්ම නැති වෙන්නට ඕන. නැති වෙන්නට ඕන. යම් මේ අනාගාමී ශ්‍රාවකයෙක් නිරෝධ සමාපත්තියට සමවදිනවා නම් ඔව් ඒ ශ්‍රාවකයාගේ නිරෝධ සමාපත්තිය සමවැදීමත් අවදිවීමත් සමගම අරහත්ත්වයට සිද්ධ වෙන්නට ඕන. සාද්ද ස්වාමීන් වහන්සේ දැන් මේ නිරෝධ සමාපත්තියට සමවැදීම කියන කාරණය මේ භව වශයෙන්ම නිවන් සුව විඳීමක් නේද? ඔව් දැන් සම්ප සංකාර සමතෝ කියලා ධර්මයේ විස්තර කරනවානේ සියලු සංස්කාරයන්ගේ සමතය. එහෙමයි. එතන තමයි. එතකොට ඒ කියන්නේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියන තුන සමතේටපත් වෙච්ච තැන නිරෝධ සමාපත්තියට යොමු වන්නේ තියෙන සාන්නාංශ. දැන් මේක තුල්ල වේදල සූත්‍රයේද වගේ ධම්මදින්න රහත්තරණිය වගේ එහෙම කතා කරන සූත්‍ර දේශනාවල කියවනේ. ඒකට කාය සංකාරයන්ගෙන් නිරුද්ධ වෙන්න ඕන චිත්ත අචේ සංකාර චිත්ත සමකාරයන්ගෙන් නිරුද්ධ වෙච්ච තැනම තමයි නිරෝධ සමාපත්තියකට සමවදින්න තියෙන්නේ. ඒ කියන්නේ හිත වැඩ කරන්නේ නැහැ මේ වෙලාවේ. ඔව් ඒ වෙලාවේදී ඒක ස්වභාවය. ඒක ඇත්තටම මේ තැනකට මහත්තයා මේක අපි දහම් දැනුමෙන් පාඩමෙන් කියන එකක් නිසා අපි කාගවත් පෞද්ගලික අවබෝධයක් නෙමෙයි. සෙවෙනි කාරණා අපි කතා කරන්නේ පෙළ දහමට අනුවමම කතා කරනවා නම් හොඳයි. නැත්නම් අපිට අපිට උනත් මේ ධර්ම කාරණය වටහා ගන්න බැරි තැන ගන්න බැරි වෙන්න පුළුවන්. හොඳයි. දැන් එතකොට අපි දන්නවා නිරෝධ සමාපත්තිය කියන්නේ උතුමන් වහන්සේලා අෂ්ට සමාපත්තියට සමවැදිලා ඇති කරගන්න අවස්ථාවක් දැන් බලපොතේ සඳහන් වෙන ආකාරයට දින හතක් නිරෝධ සමාපatti සුවයෙන් වැඩ ඉන්න වැඩ ඉන්න. ඔව් වැඩ ඉන්න. ඒ කියන්නේ මහත්තයා ඒ කියන්නේ නිරෝධ සමාපත්තියට සමවැදලා අවදි වුණාට පස්සේ සිද්ධ වෙන අසිරිපත් සිද්ධි නම් හරි ලස්සනට තියෙනවා දේශනාවේ. එහෙමයි. සම්දිත්තිකව නිරෝධ සමාපත්තියට සමවැදිච්ච ශ්‍රාවකයෙකුට, භික්ෂුවකට. ඔව්. යම් කෙනෙක් ඒ දින හතෙන් ඇවෑමෙන් පස්සේ පූජා කරන පළවෙනි දාණය. ආහා. සම්දිත්තිකව එවම විපාක ලැබෙනවා කියනවා. ඔව් එහෙමයි. නිතරම වේදෙන. නිතරම වේදෙන එවලෙම විපාක දාන්නේ දාන දුන් සැනින්ම විපාක ලැබෙනවා. වහන්සේ ඊටාම නිවැරදි ඒ කාරණේ බණපොතේ සඳහන් වෙලා තියෙනවා. ඔව් දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේලා දානි පූජා කරේ ඒ දිනේ මේ දින සිටුවරේක වුණානේ. එහෙමයි. ඔව් ඒක. හොඳයි. දැන් එතකොට අපි ශරණත දැන් අපි කුමන දේ කතා කළත් සම්බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ විදර්ශනා වඩන්නට ඕනයි කියන්නේ අපේ පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා ඒ අවබෝධය ඇති කරගන්න ඕන කියන කාරණය. අපි ඔබ වහන්සේගෙන් අහන්න කැමති දැන් සමාධිගත සිත කොහොමද ඒකට යොමු වෙන්නේ? දැන් අපි මේ දේශනා පාළිය තුළ තියෙන සයින්නාස මේ සීල සූත්‍රය. අහහ සීල සූත්‍රය. සාරිපුත්ත මහ රහතන් වහන්සේත් කොටිත මහ රහතන් වහන්සේත් අතර ඇති වෙන සාකච්ඡාවක්. කොටිත මහ රහතන් වහන්සේ සාරිපුත්ත සයින්නාසයෙන් අහනවා සීලවතාවස සාරිපුත්ත වික්ුණා කතමේ ධම්මා යෝනිසෝ මනසිකා තබ්බා. සිල්වත් භික්ෂුවක් වශයෙන් යෝනිසෝ මනසිකාරයේ විමසිය යුත්තේ කුමක්ද කියන ප්‍රශ්නය. එතනදී භාග්‍යවතුන් වහන්සේ දේශනා එතනදී සාරිපුත්තන් දේශනා මේ පංච උපාදානස්කන්ධය තමයි බලන්න ඕන යෝනිසෝ කරනවා. අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ යන ආදී වශයෙන් දේශනා කරන 11 ආකාරය. මේ පංච උපාදානස්කන්ධය කියන එක ගැන වචනයක් කියන්න ඕනේ. දැන් අපි පංච උපාදානස්කන්ධය කියනකොට මේ කතා කරන කයි මුල් කරන්නේ. දේශනා පාළිය තුළ භාග්‍යවතුන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය දේශනා කළේ කාලයත් අවකාශයත් අතර. එතකොට ඒක අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ඕලාටික සුකුම හීන වෙනීල දොරළඟ යනාදී වශයෙන්නේ. මට මේ ස්කන්ධ පහ කියන්නේ අපේ අත්දැකීමට ලක්වන දෙයක් සාවින්නාංශ. ඔව්. අපි අත්දකින දෙයක් ඒක ඒකකයක් වශයෙන් ඒක විදිහට පවතින දෙයක් නෙමෙයි. මේ සලායතනික අත්දැකීම් ඔස්සේ ගොඩනැගෙන දෙයක් තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. අපිට මේ ගොඩනැගෙන ධර්මයන් තමයි භාග්‍යවතුන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යනාදී වශයෙන් මේක සම්මර්ෂණය කරන්න ඕන. මේක අත්දකින්න ධම්මපදයේ විකවස් වර්ගසනා සමඟ ගාථාවක් තියෙනවා. මේ යතෝ යතෝ සම්මසට කන්දානං උදයබ්බයන් ලබතේ පීති පාමොච්ඡං අමතන්තං විජානදන්දෝ. යයන් යම් කලක මේ ස්කන්ධ පහ පංචපාදාන ස්කන්ධයේ සම්මර්ෂණය කරන කෙනාට තමයි පීතිය පස්සද්ධ කියන මේ ධර්මයන් ඇති වෙන්නේ. ඒක තමයි නිවනක් පැත්තට යන්නේ මේ අවබෝධයේ පැත්තට යන්නේ අපේ මනස සකස් වෙන තැන. ඒ කියන්නේ අපි සනහස නාම රූප වශයෙන් දකින්න කියන කාරණේ නේද එතන? ඔව්. නාම රූප වශයෙන් විතරක්ම නෙමෙයි එතනවල මහත්ය. පටිච්චසම්පද ක්‍රියාවලියේම සමුදය සමුදය නිරෝධය දකින්න ඕනේ. ඒතර සමුදය නිරෝධය දැකීමේදී දැන් හේතුඵල ක්‍රමයට කිව්වොත් එහෙම ජරා මරණ වලට හේතුව ඉඳලම විමසන ශ්‍රාවකයා. විමසන්න. ඒතරර ඔබතුමා පැවසුව හැටියට නාම රූප පිළිබඳව අවබෝධය ඇති වෙනවා. ඇති වෙනවා. එහෙමයි. ඒතකොට මේ නාම රූප ඒ දර්ශනයක් එක. කියන්නේ ඒ දර්ශනයක් හැටියට දකින්න කියන්නේ. අනිවාර්යෙන්ම දකින්න ඕනේ. එතකොට ඒ තුල තමයි අර අවශ්‍ය කලමනා සපයා ගන්න පුළුවන් විදර්ශනාවක් නේද අපි සොයන අනිවාර්ය විදර්ශනාවකට මාන්ත අපි දැන් පංච උපාදානස්කන්ධය ගැන කතා කරලා සාමාන්‍ය මේ ඕලාරික පංච නීවරණයන්ගේ යටපත් වෙච්ච මනසකට මේක අරමුණු වෙන්නේම නැහැ. මොකද අපිට තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධය ගැන සායනාස් මුලින් කිව්වා වගේ දැනුමක් නේ අපිට තියෙන්නේ. මොකද මේ පංච උපාදානස්කන්ධයක් දකින්න තියෙන්නේ සමාධිමත් හිතකින්. මොකද පංච උපාදානස්කන්ධයෙන් සංකෙච්චේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දුක වශයෙන් දේශනා කරන ස්කන්ධ පහ. ඔය ස්කන්ධ පහ වහලා තියෙන එක තමයි නීවරණ. නීවරණ පහෙන් තමයි මේ දුක වැහිලා තියෙන්නේ. අර නීවරණයන්ගෙන් මිදෙච්ච තැන තමයි සමාධිමත් හිතක් ඇති වෙන්නේ. ඔව් ඒ වගේම සර්සවනස මේ දැන් ඒකේදී මට මතක් වුණා මේ සුත්තරිපාතේ පාරායන මාර්ග දේශනාව අහන මේ ලෝකය වැහිලා තියෙන්නේ කේනස් නියතෝ ලෝකෝ. අජිත සූත්‍රය. අජිත සූත්‍රය තියෙන්නේ. එතකොට බුදුරජාණන් දේශනා කරන අවිජ්ජායමී හතෝ ලෝකෝ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවෙච්ච නිසා ලෝකෙ වෙහිලා තියෙනවා. දැන් අවිද්‍යාව කියලා කියන්නේ දුක්ඛ අඥානන්නේ. දුක, සමුදය, නිරෝධය මාර්ගය පිළිබඳව අනවබෝධය තමයි අවිද්‍යාව. අනවබෝධය. අවිද්‍යාව. ඒ කියන්නේ මෝහයට අයිති වෙන දෙයක්. අවිද්‍යාව තුළමනේ මෝහය ජාතා කරන්නේ. ඒ කියන්නේ තනවන මහත්තයා උපමාවකින් කිව්වොත් අවිද්‍යාව කියන වාහනයට භව තණ්හාව කියන ඉන්ධන සපේනවා. සපේනවා. ඒතර අවිද්‍යාව කියන වාහනේ දුවනවා භව තණ්හාව කියන ඉන්ධන වර්ගයෙන් ඉන්ධන දාන තාක්කල් මේක දුවනවා. ඒතර යම් දවසක අවිද්‍යාව කියන අපිට රටේ නතර කරන්න ඕනේ නම් ඉන්ධන සපේනක නතර ගන්න. ඒ කියන්නේ භව තණ්හාව නතර ගන්න ඕනේ. දැන් ඒ ඔතන නේද මේ ප්‍රඥාව වඩන්න කියලා කියන්නේ. අනිවාර්යයෙන් මෙතන ප්‍රඥාව වැඩි යුතුයි. වැඩි යුතුයි නෑ. ඔතනනේ කියන්නේ කුසලයේ සහ කුසල කර්මයේ පිළිබඳව ඵලයේ පිළිබඳව නේද? එතකොට පටිච්ච සමුප්පාදයේ හේතුඵල දහම් පිළිබඳව ධර්මාර්ථ පිළිබඳව අකුසලයෙන් වැළකීම පිළිබඳව. ඔව් අනිත් එක මේ තෙනුන මහත්තයා දැන් මේ වර්තමානයේ තුල පවතන විහිදිච්ච දහම් ක්‍රමය යන අපිට විවිධ ධර්ම දේශනා විවිධ දේශන වහන්සේලා ඉතා හොඳින් මේ අහන්න ලැබෙනවා. මේ මේ තරුණ ස්වාමීන් වහන්සේලා ඉතා දක්ෂ පිරිසක් ඉන්නවා මේ රටේ. එහෙම. හොඳට ධර්මයේ ඉස්මතු කරලා කතා කරනවා. එහෙම. එතකොට දැන් අපිට මේ අහන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සමස්ත දේශනා. දේශනා ගොඩක්. හැබැයි මේ දේශනා ගොඩම නෙමෙයි අපි අවබෝධ කරගන්න තියෙන්නේ. දේශනා ධර්මයේ ගුණ සඳහන් කරද්දී තියෙනවා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා ගුණය. මේ ධර්මය අවබෝධ කරන්නේ බුද්ධිමත් කෙනා විඤ්ඤෝ පුරුෂයා, බුද්ධිමත් මිනිසයා පච්චත්තං වේදිතබ්බ වෙන් වෙන් වශයෙන්. ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුප්පාද වශයෙන් තමයි අවබෝධ කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මේ ක්‍රම හතරෙන් එකක එකක් තමයි අපි මේ මුල් කරගන්නට ඕන. හැබැයි ක්‍රම හතරෙන් අපිට අවබෝධ වෙන්නේ මොන ක්‍රමයේ අනුගමනය කළා චතුරාර්ය සත්‍ය ධර්මය. පැහැදිලිවම. අනිවාර්යයෙන්ම ඉතින් දැන් අර සබ්බේ සංඛාර අනිච්ච ආදී අනාදී වශයෙන් ඒ ධාතා ධර්ම තුන දිහා බැලුවත් අනිත්‍ය අවබෝධ කළත් අපිට අවබෝධ වෙන්නේ දුකම තමයි. පැහැදිලි. දුක සත්‍ය මේ දුක අවබෝධ කළත් අවබෝධ වෙන්නේ දුකම තමයි. එහෙම. අනාත්මය අවබෝධ කළත් අවබෝධ වෙන්නේ දුකම තමයි. මොකද මේ ලෝකේ පවතින දුකම තමයි. මොකද දැන් දවසක් භාග්‍යතුන් වහන්සේගෙන් දෙවියෙක් කරන කස්මින් ලෝකෝ පටිච්චිතෝ කියලා මේ ලෝකේ පිටලා තියෙන කුමක් මතද? දුක්ඛ ලෝකෝ පටිච්චිතෝනේ. දුක උඩ. ඒක දුක උඩ පවතින කුමක්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන ඒ වගේම ආයතන මේ ඔක්කොම තමයි දුක උඩ. හොඳයි අපි සම්බන්ධයෙන් මේ කාරණා පිළිබඳව අපිට බොහෝ වේලාවක් කතා කරන්න පුළුවන්. අපි මේ ගුවන්විදුලි වේලාව හරස් වෙනවා. අපි සනහ අපි තව එක කාරණයක් සාකච්ඡා කරමු. දැන් ඇතම් දෙනා කියනවා සමතේ වඩන්න අවශ්‍ය නැහැ. එක එල්ලේම විදර්ශනාව වඩන්න පුළුවන්. සමහරු කියනවා සමතේ වඩලා තමයි විදර්ශනාවට යන්න ඕනේ කියන කාරණේ අජිත හඳුරුනේ ඒක කොහොමදක් පැහැදිලි කරන්න අපේ අසමන්ද. ඒක ඒ අදහස වැරදි නෑ. හැබැයි ඒක පරිපූර්ණව ධහමේ අරුත් තේරුම් අරගෙන ඉන්න ඕනේ. ස්වාමීන් වහන්සේ දේශනාවේ තියෙනවා සමත පුබ්බංගම විදර්ශනා. අරහත්ති පදසුන. ඔව්. අරහත්ත පදසුන. විදර්ශනා පූර්වංගම සමතේ. හැබැයි සමතේ මුල් කරගෙන විදර්ශනාවට ආවත් විදර්ශනා මුල් කරගෙන සමතේට ආවත් ඔය මොකක් කරන්න තිත එකඟ බවක් තියෙන්න ඕනේ. චිත්ත සමතය. හිතමුකෝ දැනුවත් මහත්තයා අපි ආයතන අනිත්‍ය භාවනාව කරනවා කියලා. ඇස අනිත්‍යයි, ඇසට පේන රූප අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි ආදී වශයෙන්. එතකොට අපිට විදර්ශනාව කරගන්න හිතේ එකලාසියක් තියෙන්න ඉපේ. චිත්ත සමාධිය. ඔව්. ඒතකොට අපි විදර්ශනාවෙන් ආරම්භ කළත් මුලින්ම එතන වැඩෙන චිත්ත සමතය. එහෙමයි. චිත්ත සමතේම තමයි ආය සමාධියටම මේ සමාධියට හිත වැටලා ආයි විදර්ශනාවක් වෙන්නේ මේමයි. නෙමෙයි. දැන් ඒකෙන් නේද අපි ශානසයන් විදර්ශනාවල්ලා මගඵල ලැබුවත් ආපහු මේ මේ ධානාංග වඩන්න කැමැත්තක් දක්වනවනේ රහතන් වහන්සේලා. ඔව් ඒක රහතන් වහන්සේට ඉතින් ඒක වඩන්න මහන්සි ගන්න දෙයක් නෑ. නෑ. නමුත් වඩනවා. උන්වහන්සේලා ඒ සමාපත්තිය තුල වැඩ ඉන්නවා. වැඩ ඉන්නවා. උපද ඒ කියන්නේ උපදව ගන්නවා වෙලාව. එහෙමයි. එහෙමයි. හොඳයි අපි ශානස අපිට උන්ට වඩා කාලය ලැබෙන්නේ නැහැ. අපි සමත භාවනාවේ ලෝකෝත්තර සුවය ගැන ඒ වගේම විදර්ශනා භාවනා මේ සමත භාවනාවේ ලෞකික සුවය පිළිබඳවත් ලෝකෝත්තර වශයෙන් විදර්ශනා භාවනා පිළිබඳවත් අපි සාකච්ඡා කළේ. මේ ගැන මම හිතන්නේ කිසියම් ආකාරයක දැනුමක් අපේ ශ්‍රාවකෙන් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් තවත් දවසකට බලාපොරොත්තු වෙනවා මෙවැනිම ධර්ම සාකච්ඡාවක් ගෙනෙන්න. අද මේ සඳහා අපේ ආරාධනෙන් වැඩම කළා දන්නෝ විට අමරාවතී සෙනසුනේ ගරුවන් ශාසක පූජනීය කල්මිය අජිත ස්වාමින් වහන්සේ සංඝ දෙකටන හැලුම් මහර බවුන්සෙත් මානසික සුවසවන මාසී පූජනීය ඔක්කම්පිටියේ සාන්ද ස්වාමින් වහන්සේ ඔබ වහන්සේලාට අපි ප්‍රණාමය පුද කරනවා අද මට තාක්ෂණික දායකත්වය ලබා දුන්නා පියුලින් චයනාත මම තෙන්නකෝන් ඉහෙලකම සැමට පෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් දැන් මයික්‍රොෆෝනියම් යොමු කරනවා ප්‍රධාන සම්බන්ධතා මැදිරියට